තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දසබලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පෙහි ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රු වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලොව වැසි සකල සත්වයන්ට දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනට සමුදී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් එදා දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් පුංචිම පුංචි කොටසක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුශාසනාවක් පැවැත්වීමට පෙර ආතුව දහම් ඇසීමේ වටිනාකම පිළිබඳව කාරණා කීපයක් ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රාවකයාට පැහැදිලි කරනවා නම් ඒක වටිනවා කියලා. ඔබටත් මටත් පින්වතුනි මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය කියලා කියන්නේ පුරාණ පිනක ප්‍රතිඵලයක්. අපිට ලෝකයේ බලන් ඇස් දෙකක් ලැබුණා නම් විවිධාකාර ශබ්ද අහන්න කන් දෙකක් ලැබුණා නම් විවිධාකාර ගඳ සුවඳ බලන්න පුළුවන් විදිහේ නහයක් ලැබුණා නම් කතා කරන්න පුළුවන් කටක් ලැබිලා ඒ වගේම ස්පර්ශයන් විඳින්න පුළුවන් විදිහේ ශරීරයක් ලැබිලා ඒ වගේම සිතුවිලි සිතන්න පුළුවන් විදිහේ මනසක් ලැබිලා මේ සියලු දේම අතීත සංසාර ගමන එනකොට අප විසින් ඒකරාශී කරපු අසීමිත පුණ්‍ය සංස්කාර ධර්මයන්ගේ ප්‍රතිඵල. පින්වතුනි අතීත පුණ්‍ය සංස්කාර ධර්මයන්ගේ ප්‍රතිඵල විදිහට අපි මේ උතුම් මිනිසත් බවක් ලබලා වටිනා කියන ආයතන කීපයක් ලැබිලා ඒ ආයතන වලින් අකුසල් රැස් කළොත් එහෙම ඊළඟ ජීවිත ගමන බොහෝ විට පින්වතුනි පීනා යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මහා සමුද්‍රයේ වරල් ගසා පීනා යන සත්වයෙක් බවට අපේ ජීවිත පරිවර්තනය වෙන්න පුළුවන්. මොනවා සිද්ධ කළොත්ද? අකුසල් සිද්ධ කළොත්. බඩගා යන සතුන් අතරේ තවත් බඩගා යන සතෙක් බවට අපේ සංසාර ගමන පරිවර්තනය වෙන්න පුළුවන්. මොනවා කළොත්ද? අපි මේ ලැබිලා තියෙන අසකනාශයේ දිවකය මනස යොදාගෙන අකුසල් කළොත්. සමහර විට പ്രേත ලෝකයේහි പ്രേතයන් අතර, නිරේ ලෝකයේහි නිරිසත්වයන් අතර, අසුර ලෝකයේහි අසුරයන් අතර අපි උපදින්න පුළුවන්. මේ ඇස කන නාසය දිවකය මනස යොදාගෙන අකුසල් කළොත්. පින්වතුනි මේකේ අනිත් පැත්තත් ඒ විදිහමයි. ලෞතර බුදු පියාණන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනයක් ලැබිලා උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබිලා තියෙන මේ අවස්ථාවේදී මේ ධර්ම සිදු කරලා අපේ ජීවිතයට ඒ ධර්මයේ ගලපාගෙන කුසල ධර්මයන්හි නිරත වුණොත් ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය යොදාගෙන අපි කුසල ධර්මයන් රැස් කළොත් සමහර විටක පින්වතුනි අපි නැවතත් මනුස්ස ජීවිතයක උපදින්න පුළුවන්. නැවතත් අපිට මේ විදිහට බණ අවස්ථාව උදා කරගන්න පුළුවන්කමක් තියෙනවා. දිව්‍ය ලෝකෙහි උපදින්න පුණ්‍ය සංස්කාර සකස් වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙහි උපදින්න පුණ්‍ය සංස්කාර සකස් වෙන්න පුළුවන්. සරලවම කියනවා නම් යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිවකය මනස කියන ෂඩේන්ද්‍රයන් කුසලයට බර කරගත්තොත් ඒ හේතුවෙන් අපිට සුගතිගාමී වෙන්න පුළුවන්. සුගතිගාමී ආත්මභාවයේ ඉක්මවලා අපිට උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි බණහනකොට අපේ හිතවල තියෙන්න ඕනේ ප්‍රාර්ථනාවක්. මොකක්ද ඒ ප්‍රාර්ථනාව? එකම එක ප්‍රාර්ථනාවයි. දැන් මම දෙවණියට මේ පින්වතුන්ට සඳහන් කළානේ සුගතියේ උපදින්න පුළුවන් කියලා. පින්වතුනි සුගතියේ උපදින්නත් අපි ප්‍රාර්ථනා කළ යුත්තේ නැහැ. සුගතියක තමයි දැන් ඉපදිලා ඉන්නේ. මේටත් වඩා සුගතියක් පින්වතුනි මේ කාලයේදී අපිට තවත් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇහෙනවා නම් ඒක සුගතියක් මේ කාලේ වෙනකොට. ඉතින් එහෙමනම් මේ සුගතියක ඉපදිලා නැවතත් සුගතියක් ප්‍රාර්ථනා කරන්න නෙවෙයි. සුගතිය ඉක්මවා ගියපු උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මට මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතු වේවා කියන චේතනාවෙන් මේ පින්වත් පිරිස බණහන්ට ඕන. පින්වතුනි, මේ කුසලයට කියනවා විවට්ටගාමිනී කුසලය කියලා. ඉතින් විවට්ටගාමිනී කුසලයක් සම්පාදනය කරගැනීමේ ප්‍රාර්ථනාවෙන්ම මේ හෝරාව තුලදී ධර්ම ශ්‍රවණය කරන්න කියන පණිවිඩය මේ පින්වතුන්ට ලබා දීලා අපි අද දවසේදී සිදු කරන ධර්ම දේශනාව වෙත යොමු වෙමු. පින්වතුනි මේ දිනවල ස්වාමීන් වහන්සේලා මේ පින්වත් පිරිසට පැහැදිලි කරන්නේ මජ්ක්‍ධිම නිකායෙහි මජ්ක්‍ධිම පඤ්ඤාසකයෙහි ඇතුළත් සූත්‍ර දේශනා. අපි දන්නවා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම කාරණාවන් පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා ධර්මයේ විනය හැටියට සංග්‍රහ කරන්නට යෙදුනා. ඒ ධර්මය කියන කොටසෙහි මජ්ක්‍ධිම නිකාය කියලා සූත්‍ර කොටසක් නිර්මාණය කරලා මජ්ක්‍ධිම නිකාය වශයෙන් අන්තර්ගත කරලා ඒ සූත්‍ර දේශනා ඇතුළත් කොටස ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පරපුරට පවත්වාගෙන යන්නට ලබා දීලා තිබුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරටයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසින් මේ මජ්ක්‍ධිම නිකාය දරාගෙන වාචෝද්ගත කරගෙන වැඩම කළා. මජ්ක්‍ධිම පණ්ණාසකයත් උන්වහන්සේලාම තමයි වාචෝද්ගත කරගෙන පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවේ. මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තුල ඇතුළත් වෙනවා පින්වතුනි වර්ග පහක්. වර්ගයක් කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් අපි ගත්තොත් සූත්‍ර දේශනා 10ක එකතුවක්. එතකොට ගහපති වර්ගය තමයි මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ මුලින්ම යෙදিলা තියෙන්නේ. මේ වර්ගයට ගහපති වර්ගය කියලා කිව්වේ ගෘහපතියන් අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනා තමයි බහුතරයක් මේ කොටසෙහි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට ගහපති වග්ගයේ හත්වෙනි සූත්‍ර දේශනාව කුක්කුරවතිය සූත්‍රය තමයි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි කුක්කුර කියලා කියන්නේ සුනකයාට කියන නමක්. අපි අර අහලා තියෙන්නේ මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා. ඒ කියන්නේ මාන්නයෙන් යුක්ත කෙනා එක්කෝ වඳුරෙක් වෙනවා අතිමානයෙන් යුක්ත කෙනා සුනකයෙක් වෙනවලු. ඉතින් අද දවසේදී මේ සූත්‍ර දේශනාවට මූලික වෙලා තියෙන්නේ සුනක වෘතයක් පිළිබඳව. වතිය කියලා කියන්නේ වෘතයටනේ. සුනක වෘතයක් සමාදන් වෙච්චි පුද්ගලයෙක් තමයි මේ සූත්‍ර දේශනාවට මූලික වෙලා තියෙන්නේ. ඒ නිසයි මේ සූත්‍ර දේශනාව කුක්කුරවතිය කියලා හඳුන්වන්නේ. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කෝලියේසු විහෙරති හලිද්ද වසනං නාම කෝලියානං නිගමෝ ලෝතුරා බුදු පියාණන් වහන්සේ එදා වැඩ වාසය කරලා තියෙන්නේ කෝලිය කියන නගරයේහි හලිද්ද වසන කියන නියම් ගමේ. පින්වතුනි කෝලිය කියන වචනේ ඇහෙනකොටම අපිට සිහිපත් වෙන චරිතයක් තියෙනවා. කවුද ඒ? භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ සදාදරණීය මෑණියන්. මහා මායා මව්බිසවගේ වංශය තමයි කෝලිය වංශය. සුප්‍රබුද්ධ රජුරුවත් එතකොට කෝලිය වංශය. යශෝදරා දේවියත් කෝලිය වංශය. දේවදත්ත හාමුදුරුවොත් කෝලිය වංශය. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ගේ උපන් ගමේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාලයේදී වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ උපන් ගමට තවත් නමක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝලිය කියන ජනපදයේහි හලිද්ද වසන කියන නියම් ගමේ. අපි දන්නවා ගාම, නිගම, නගර ජනපද. ගම් කීපයක එකතුවක් තමයි නියම් ගමක් කියලා කියන්නේ. එතකොට ගම් කීපයක එකතුවක් තමයි මේ හලිද්ද වසන කියලා කියන්නේ. අටුවාව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා මේ හලිද්ද වසන කියන නියම් ගම නිර්මාණය කරනකොට ඒ නියම් ගමේ වාසය කරපු පිරිස පීත වර්ණයෙන් යුක්ත වස්ත්‍ර ඇඳගෙන නැකත් කෙලි කෙලලා තියෙනවා. සනකලි සම්දර්ශන පවත්වලා ප්‍රීති ഘോഷා පවත්වලා තියෙනවා. පීත වර්ණය ඇඳගත්තා වූ පිරිස. ඒ නිසායි හලිද්ද වසනං කියන නම යෙදිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ කෝලිය ගමෙහි වැඩ කරනකොට එතෙන්ට එනවා විශේෂිත පුද්ගලයෝ දෙන්නේ. අපි දන්නවා ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට ධර්මකාරණාවන් ශ්‍රවණය කරන්ට ප්‍රශ්න විචාරන්ට වරකදී දෙවිවරු වැඩම කරනවා. වරකදී බ්‍රහ්මය වෙනවා මිනිස්සු වෙනවා. මේ මිනිස්සු අතරේ ත්‍රිවිධාකාර පුද්ගලයෝ වෙනවා. සමහර විට රජවරු, සිටුවරු, අමාත්‍යවරු ඒ අතරේ ගෘහපතිවරුත් ඇවිල්ලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්න මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. අතකෝ පුන්නෝච කෝලියෝ පුත්තෝ ගෝවනිකෝ අචේලකෝච සේනියෝච කුක්කරවතිකෝ යේන භගවා තේනුපසංකම්මිසු එදා දවසේදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ කෝලිය පුත්‍රයෙක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ගේ පාර්ශවයෙහි ඒ පරපුරෙහි පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ නම තමයි පුන්න. ඒ වගේම තවත් අචේලකයෙක් ඇවිල්ලා ඉන්නවා ඒ පුන්නත් එක්ක එයාගේ නම තමයි ශේන්‍ය. මේ දෙන්න ආරක්ෂා කරපු වෘත දෙකක් පිළිබඳවත් මේ පාලි පාඨයෙන් කියවිලා කියනවා. ගෝවනිකෝ ඒ කියන්නේ පුන්න කියන කෝලිය පුත්‍රයා ගව වෘතේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ගවයෙක් වගේ තමයි ඇවිදින්නේ. ගවයෙක් වගේ තමයි වාඩි වෙන්නේ. ගවයෙක් වගේ තමයි ආහාර ගන්න. ගවයෙක් වගේ තමයි සයනය කරන්නේ. සියලු ඉරියව් පවත්න්නේ ගවයෙක් වගේ. ඒකයි කිව්වේ ගෝවෘතේ ගවවෘතේ කියලා. ඊළඟට ශේනිය කියන අචේලකයක් එතෙන්ට ඇවිල්ලා. අචේලකය කියලා කියන්නේ ඇඳුම් නැති එක්කෙනාටනේ. නිර්වස්ත්‍රව වාසය කරන කෙනාට තමයි අචේලකය කියලා කියන්නේ. එතකොට ශේනිය සමාදන් වෙලා ඉන්නේ කුක්කුරවතිය. ඒ කිව්වේ සේනිය බලුරුතේ සමාදන් වෙලා. බල්ලෙක් වගේ තමයි කැම්පීම ගන්න. බල්ලෙක් වගේ තමයි නිදාගන්නේ. සුනකයෙක් වගේ තමයි ඇවිදින්නේ. සුනකයෙක් විසින් සිදු කරන්නා වූ කටයුතු තමයි මේ ශේනිය විසින් සිදු කරන්නේ. ඒකයි මේ පුද්ගලයෝ දෙන්නට ඒ විදිහේ අපරණම් දෙකකුත් පටබැඳිලා තියෙන්නේ. ගෝවනික සහ කුක්කුරවතික. භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ දෙන්න ඇවිල්ලා කෝලිය පුත්‍ර වූ පුන්න භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සේ වාඩි වෙනවා. එයි භාග්‍යවතුන් වහන්සේට පුන්න වන්දනා කරන්නේ අපි ඉස්සෙල්ලා සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ගේ පරපුරේ කෙනෙක් තමයි පුන්න කියලා කියන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේට තියෙන ඥාති සම්බන්ධතාවය, ගෞරවය මේ සියලු කාරණාවන් පදනම් කරගත්තු නිසා තමයි පුණ්‍ය වන්දනා කරලා අවාඩි වෙන්නේ. නමුත් සේනිය එහෙම නැහැ. සේනියට එහෙම ඥාති සම්බන්ධයකුත් නැහැ. සේනිය වැඩිය දන්න අඳුරන කෙනෙකුත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේට සමග සතුටු විය යුතු කතාවන් සිදු කරලා ආගිය තොරතුරු විමසලා සාකච්ඡා කරලා පැත්තකින් වාඩි වෙනවා. දෙන්න වාඩි වුණාට පස්සේ පුන්න භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ස්වාමීනි මේ බලු පැවතුම් පවත්වන්නා වූ සේනිය කියන අචේලකයා. ඒ කියන්නේ තමන්ගේ මිත්‍ර වූ සේනිය බලු වෘතේ සමාදන් වෙලා බොහෝ කාලයක්. භාග්‍යවතුන් වහන්සේ මේ සේනිය මේ බලු වෘතේ සමාදන් වෙලා දුෂ්කර වූ කටයුත්තක්මයි කරන්නේ. මේක ආරක්ෂා කරන එක ලේසි නෑ. පින්වතුනි කතාව ඇත්තනේ. මිනිසෙක් විදියට ඉපදිලා සුනකෙක් වගේ හැසිරෙන එක කොච්චර අමාරුද? සුනකෙක් ගමන් කරන විදියට අපි ගමන් කරන්න ගියොත් අපිට කොච්චර වෙහෙසක්ද? සුනකෙක් වගේ ආහාර ගන්න ගියොත්, සුනකෙක් වගේ නිදා ගන්න ගියොත්, සුනකෙකුගේ පැවැත්ම පවත්වන්න ගියොත් ඒක අපිට බොහොම අපහසුයි. ඉතින් ශේනිය කියලා කියන්නේ මිනිසෙක්නේ. ශේනිය මේ සිදු කරන කාර්යය ඊටාම අමාරුයි භාග්‍යවතුන් වහන්සේ. බිමට දැමූ දෙයක් විතරයි ආහාරයට ගන්න. අතර දුන්නාට කිසිම දෙයක් ගන්න නෑ. ඒ සුනකෙක් වගේ තමයි කෑම කන්නේ. සුනකෙක් වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ශේණිය නිදාගන්නේ. සුනකෙක් ගමන් කරන විදිහට තමයි ශේණිය ගමන් කරන්නේ. කාලයක් තිස්සේ මේ ශේණිය සුනක රුතේ සමාදන් වෙලා දුෂ්කර වූ කාර්යයක් සම්පූර්ණ කරලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සේනිය විසින් මේ සමාදන් වුණා වූ වෘතය නිසා සිදු කරගෙන ගියා වූ වැඩපිළිවෙල නිසා මරණින් මත්තේ කොහෙද උපදින්නේ කියලා ඇහුවා. පුන්න අහනවා තමන්ගේ මිත්‍රයා වුණු සේනිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන්. සේනිය බලුරුතේ සමාදන් වෙලා ඒක ආරක්ෂා කිරීමේ ඵලයක් හැටියට ඊළඟ භවයේ කොහෙද උපදින්නේ කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා අලං පුන්න තිට්ඨ තේතං මාමං ඒතං පුච්චීති. පුන්න කමක් නැහැ. ඒ කාරණාව මගෙන් අහන්න එපා කියලා කිදේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ පුන්නට කිව්වා පුන්න ඕක අහන්න එපා මගෙන්. මම ඕකට පිළිතුරු දෙන්න කැමති නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. නමුත් පුන්න මේ කාරණාව අතහරින්නේ නැහැ. නැවතත් භාග්‍යවතුන් වහන්සේට ඇවිටිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ මේ මිත්‍ර වූ සේනිය බලු ෘතේ සමාදන් වෙලා බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ මේ දුෂ්කර වූ කටයුත්ත සිදු කරලා මේකේ ප්‍රතිඵලයක් හැටියට කොහේ ගිහිල්ලා උපදීද කියලා නැවතත් විමසනවා භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර කුමක්ද පුන්න ඕක අහන්න එපා මගේ මම ඕකට පිළිතුරු දෙන්න සූදානම් නැහැ නැවතත් පුණ්‍ය විමසනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කැමතියි මගේ මිත්‍රයා මතු අනාගතයේදී කුමන භවයකද උපදින්නේ කියලා දැනගන්න. ශේනිය බලවෘතේ සමාදන් වෙලා බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ මට ඒ කාරණාව ප්‍රකාශ කරන්න කියලා කිව්වා. කවුද මේ කියන්නේ? පුන්න. භාග්‍යවතුන් වහන්සේ නැවතත් සඳහන් කරනවා පුන්න ඔය කාරණාව මගෙන් අහන්න එපා. ඔකට උත්තර දෙන්න මම කැමති නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේගෙන් තුන් පාරක් විමසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඊට සරිලන පිළිතුරක් ආසන්න වශයෙන් හරි ලබලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම නුඹට කිව්වා ඕක මගෙන් විමසන්න එපා කියලා. නමුත් නුඹ දැන් මේක නිතර නිතරම විමසන නිසා පුන්න මම මේ විදිහට ඔබට පිළිතුරක් ලබා දෙන්නම්. පුන්න යම් කිසි කෙනෙක් මේ ලෝකයේහි බලු වෘතේ සමාදන් වෙලා සුනක වෘතේ සම්පූර්ණ කරමින් নিরතුරුව එයම වඩනවා නම් ඒ කියන්නේ සුනකයෙක් විදිහට තමන්ගේ චර්යාව සකස් කරගනිමින් නැවත නැවත ඒකම භාවිත කරනවා නම් සුනකයෙක් සිතන විදියට හිතන්න කල්පනා කරන්න තමන්ගේ මනස මෙහෙයවනවා නම් සුනක චිත්තය වඩා වර්ධනය කරනවා නම් ඒ පුද්ගලයා මරණින් මත්තේ උපදින්නේ සුනක යෝනියේ කියලා දේශනා කළා. සුනකයෙක් වගේ කනවා බොනවා නම් සුනකයෙක් වගේ ඇවිදිනවා නම් සුනකයෙකුගේ චර්යාවන් පවත්වනවා නම් සුනකයාගේ සිතුවිලි සිතන්න උත්සාහවත් වෙනවා නම් එයා මරණින් මත්තේ උපදින්නේ සුනකෙක් විදියටමයි. නැත්තම් නිරේ උපදිනවා කියලා දේශනා කළා. ඒ වෙලාවේදී මේක අහගෙන හිටියනේ සේනිය. දැන් සේනිය ගැනනේ මේ ප්‍රශ්නේ විමසුවේ. සේනිය කඳුළු සලන්න පටන් ගත්තා. සේනිය අඬන්න පටන් ගත්තා හොඳටම. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පුන්නට දේශනා කරනවා පුන්න මම ඔබට කිව්වා මගෙන් ඕක අහන්න එපා කියලා දැන් පේනව නේද සේනිය අඬන විදිහ. කඳුළු පෙරමින් කඳුළු වගුරුවමින් දුකටපත් වෙලා. සේනියගේ හිතට දුකක් ඇති වෙයි කියලා තමයි මම මේක දේශනා නොකළේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා නැවතත් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් සුනක වෘතේ සමාදන් වෙලා මේ සුනක වෘතේ ප්‍රතිඵලයක් වශයෙන් මම අනාගතයේදී දෙවියෙක්ව උපදීවා දෙවියන් අතර උපදීවා. සුගතියෙහි උප්පත්තියක් සකස් කරගන්න අවස්ථාව ලැබේවා කියලා සුනක වෘතේ සමාදන් වෙලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක් ගත්තු කෙනෙකුට කවදාකවත් සුගතියක උපදින්න බෑ. ඒ නිසා සේනිය උපදින්නේ සුනක කුලයේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ වෙලාවේදී සේනිය කල්පනා කරලා උත්තරයක් දෙනවා භාග්‍යවතුන් වහන්සේ කමක් නැහැ. මම අඬන්නේ නැහැ. මම අඬන්නේ නැතුව ඉන්නම්. දැන් නමුත් මම මේ සුනක වෘතය බොහෝ කාලයක් තිස්සේ සමාදන් වෙලා වාසය කරන්නේ. මට මේකෙන් දැන් ගැලවෙන්න විදිහක් නැහැ. මම මේ තාක් කාලයක් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච නිසා බොහෝ විට මම සුනක කුලයේ ඊළඟ භවයේදී උපදීවි කියලා ශේනිය සඳහන් කළා. සඳහන් කරලා සේනිය විමසන්න පටන් ගන්නවා පුන්න ගැන. කොහොමද විමසන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුන්න මගේ මිත්‍රයා. පුන්න බොහෝ කාලයක් තිස්සේ ගවයෙක් විදිහට හැසිරෙනවා. පුන්න ගවයෙක් වගේ තමයි ඇවිදින්නේ. ගවයෙක් වගේ තමයි ආහාර ගන්න. ගවයෙක් වගේ තමයි සිතන්නේ කල්පනා කරන්නේ. ගවයෙකුගේ චර්යාවන්ම පවත්වන්නා වූ මේ පුන්න මරණින් මත්තේ කොයි වගේ තැනක උපදීද? ශේණිය අහපු ප්‍රශ්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේගෙන්? මගේ මිත්‍ර වූ පුන්න ගවයෙක් වගේ කටයුතු කරලා ගෝවෘතේ සමාදන් වෙලා ගව චිත්තේම භාවිතා කරලා මරණින් මත්තේ කවර තැනක උපදීද? භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුර මොකක්ද? අලං ශේණිය ශේණිය කමක් නැහැ. ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. මම ඕකට පිළිතුරු දෙන්න කැමති නෑ. අතහරින්න නෑ සේනියන්. නැවතත් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මගේ මිත්‍ර වූ පුන්න බොහෝ කාලයක් තිස්සේ මේ ගවවෘතේ සමාදන් වෙලා. ඒ ගවවෘතේ දුෂ්කර වූ ක්‍රියාවක්. ඒක බොහෝ කාලයක් තිස්සේ ආරක්ෂා කිරීම හේතුවෙන් මරණින් මත්තේ කොහේ උපදිනවද? ශේනිය මගෙන් ඕක අහන්න එපා. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මම කැමති නෑ. නැවතත් ශ්‍රේණිය විමසනවා මේ විදිහටම. භාග්‍යවතුන් වහන්සේ පුන්න කියලා කියන්නේ බොහෝ කාලයක් තිස්සේ දුෂ්කර වූ ගෝවෘතේ සමාදන් වෙලා රැකපු කෙනෙක්. කොහේ උපදීද කියලා අහනවා මරණින් මත්තු. ශේනිය මම නුඹට කිව්වා ඔක අහන්න එපා කියලා. නමුත් නිතර නිතරම මට ඇවටිලි කරන නිසා මම මෙහෙම පිළිතුරක් දෙන්නම්. යම් කිසි කෙනෙක් ගව වෘතේ සමාදන් වෙලා ගව චිත්තය වර්ධනය කරලා ගවයෙකු සතු පැවතුම් තමන් හුරු කරනවා නම් ඒකේනා මරණින් මත්තේ උපදින්නේ ගවයෙක් විදිහට කියලා දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද? යම්කිසි පුද්ගලයෙක් මිනිසෙක් විදිහට ඉපදිලා ගවයෙක් විදිහට හැසිරෙන්න උත්සාහවත් වෙනවා නම් ගවයෙක් වගේ කනවා බොනවා ගවයෙකුගේ පැවතුම් පවත්වන්න උත්සාහවත් වෙනවා ගවචිත්තේ වඩනවා නම් මරණින් මත්තේ ගවයෙක් වෙලාමයි උපදින්නේ. එහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා අර ඉස්සරලා ශේනිය පිළිබඳව ප්‍රකාශ කරපු විදිහටම පුන්නගේ දෘෂ්ටිය පිළිබඳව සඳහන් කිරීමක් සිදු කරනවා ශේනිය යම්කිසි කෙනෙක් කල්පනා කරනවා ගවයෙක් විදිහට චර්යාව පවත්වලා මේ ආරක්ෂා කරපු ගෝවෘතිය නිසා මම මහේශාක්‍ය දෙවියෙක් බවට පත් වේවා. මම සුගතිගාමී උප්පත්තියක උප්පත්තිය ලබාවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච කෙනෙකුට උරුම වෙන්නේ දුගතියමයි. නැත්තම් ත්‍රිසංගත ලෝකෙ උපදිනවා. පුන්න බොහෝ විට උපදින්න නියම වෙලා තියෙන්නේ ත්‍රිසංගත යෝනියේ ගවයෙක් විදිහටයි. මේක කියනකොට පුන්න අඬන්න පටන් ගත්තා. කඳුළු සැලමින් අඬනවා දැකපු භාග්‍යවතුන් වහන්සේ සේනියට වදාලා සේනිය මම නුඹට කිව්වා. ඔය කාරණාව මගෙන් අහන්න එපා මම ඕකට උත්තර දෙන්න කැමති නෑ. පේනව නේද පුන්න අඬන විදිහ? පුන්න දුකටපත් වෙනවට මම කැමති නෑ. ඒ නිසායි මා දේශනා කළේ ඕක මගෙන් අහන්න එපා. පුන්න හරිම බුද්ධිමත්. බලන්න පින්වතුනි පිනක මහිම. අවුරුදු ගාණක් පුරාවට සුනකෙක් හැටියට හරකෙක් හැටියට හැසිරලා වුණත් භාග්‍යවතුන් වහන්සේ නමක් හමුවේ තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කරගන්න අවස්ථාව ලැබිලා සංසාරේ කොයි තරම්නම් දාන කන්දරාවක් පින්වතුනි පූජා කරන්න ඇද්ද මේ පින ලබා ගන්න පින්වතුනි සංසාර ගමනේ කොච්චරනම් සීලයක් රකින්න ඇද්ද මේ පින ලබා ගන්න අද දවසේදී පින්වතුනි අපි කොච්චර උදම් වෙනුවත් ඔබටත් මටත් භාග්‍යවතුන් වහන්සේව සියසින් දකින්න පින තිබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හමුවේ අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න අපිට පින ලැබුණේ නැහැ. අපි ඒ පින කරලා නැහැ. අපිට වඩා පින්වන්තයි. කවුද? පුන්නයි සේනියයි. පුන්න ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ මම අඩන්නේ නැහැ. මම ශෝක කරන්නේ නැහැ. මම බොහෝ කාලයක් තිස්සේ මේ ගොන් වෘතේ පවත්වලා තියෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටිය නිසා මම ඊළඟ භවයේදී ගොණෙක් වෙලා උපදීවි. සාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මගේ මේ ගොංගෘතය දුර වෙන පරිදිත් මගේ මිත්‍රයා වුණු සේනියගේ සුනක වෘතය දුර වෙන පරිදිත් භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්න පුළුවන් නම් ඒ ධර්මය අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා ඉල්ලා හිටිනවා. බලන්න බුද්ධිමත් භාවයක තරම අපිට මේ වාගේ දුකක් ඇති වුණා නම් අපි එතනින් එහෙම්මම නැගිටලා අපේ නිවෙස් වලට එනවා. පුන්න එහෙම කළේ නැහැ. සීනිය එහෙම කළේ නැහැ. තමන්ගේ දෘෂ්ටිය වැරදි කියලා භාග්‍යවතුන් වහන්සේ හැමෝම ඉගෙන ගත්තා. ඒක විශ්වාස කළා. ශ්‍රද්ධාව ඇති කරගෙන අහනවා ස්වාමීනි අපිට කියලා දෙන්න. මේ වෘතය දුරු කරගන්නා විදිය අපිට අනුකම්පාවෙන් පෙන්වලා දෙන්න. එහෙම ඉල්ලීමක් කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාව ආරම්භ කරනවා. පුන්න මා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කර ප්‍රකාශ කරන ලද්දා වූ කර්ම හතරක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගෙන දේශනා කරපු කර්ම හතරක් තියෙනවා. මොනවද ඒ කර්ම හතර? කෘෂ්ණ වූ දස අකුසල කර්මපත වූ කෘෂ්ණ විපාක සහිත අපායේ ඉපදීමට හේතු වෙන කළු වූ කර්මයක් තියෙනවා. ඒ කිව්වේ යම් කිසි කෙනෙක් දස අකුසලයන් කියන කළු කර්ම රැස් කරනවා නම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට කළු වූ ආත්ම භාවයක්, කුසන වූ ආත්ම භාවයක් ඒ කිව්වේ දුගතියේ උපදින්න ඒක හේතු වෙනවා කිව්වා. දස අකුසල් සම්පූර්ණ කරනවා නම් දස අකුසලෙහි නිරත වෙනවා නම් ඒවා කළු කර්ම. කළු කර්මයට ලැබෙනා වූ විපාකයක් කළුයි. ඒක තමයි පළවෙනි කර්මය. දෙවෙනි කර්මය හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ශුක්ල වූ ඒ කියවේ සුදු පැහැති දස කුසල සමාදන් වෙලා කටයුතු කරනවා නම් දස කුසලයේ තුල නිරත වෙනවා නම් ඒකේ විපාකයක් සුක්ල වූ විපාකයක්. සුදු විපාකයක්. දස කුසලයේ පූර්ණණය කරන්නා වූ ඒ පුද්ගලයාට සුදු වූ ආත්මභාවයක උපදින්න ලැබෙනවා. සුදු වූ ආත්මභාවයක් කියලා කිව්වේ බටහිර ජාතිකයෙක් වෙලා උපදිනවා කියන එක නෙවෙයි. සුගතිගාමී උප්පත්තියක් සකස් කරගන්නට ඒ දස කුසලයේ නම් වූ සුදු කර්මය ඒක රාශී කිරීම හේතු වෙනවා කියලයි දේශනාව තුළ සඳහන් වෙන්නේ. ඒක තමයි දෙවෙනි කර්මය. සුදු වූ කර්මයක් සුදු වූ විපාකයක්. තුන්වෙනි කර්මය හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් කෘෂ්ණ ඌද ශුක්ල ඌද මිශ්‍රක වූ කර්ම රැස් කරනවා නම් ඒ කිව්වේ වරකදී දස කුසල් රැස් කරනවා. වරකදී දස අකුසල් රැස් කරනවා. ඒ නිසා ඔහුට ලැබෙනවා කෘෂ්ණ ඌද ශුක්ල ඌද සැපසහිත ඌද දුක්සහිත ඌද විපාක සහිත ආත්ම භාවය. ඒ කිව්වේ සමහර කෙනෙක් සීලයත් ආරක්ෂා කරනවා. ඒ අතරේ මත්පැන් පානය කිරීමක් සිදු කරනවා. කෙනෙක් සීලයත් ආරක්ෂා කරනවා. මදුරුව වගේ පුංචි පුංචි සත්තුත් මරනවා. දාණය පූජා කරනවා. ඒ අතරතුර කාගේ හරි දෙයක් හොරනුත් ගන්නවා. කුසලයත් ඒක රාශී කරනවා අකුසලයත් ඒක රාශී කරනවා ඒකේ විපාකයක් හැටියට සුදු කළු මිශ්‍ර විපාක සහිත ආත්ම භාවයක් අනාගතයේදී ලබා ගන්නවා කියලයි වදාළේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාලා කෘෂ්ණ නො වූ ශුක්ල නො වූ කර්මක් ඡය කිරීම පිණිස පවතිනා වූ කර්මයකුත් තියෙනවා. ඒ කිව්වේ සුදුත් නෑ කළුත් නෑ. කර්මක් ඡය කිරීම පිණිස පවතිනා වූ කර්මයක් දේශනා කරන්න පුළුවන්. කාරණා හතරයි මොනවද කළු වූ කළු විපාක සහිත කර්මයක් තියෙනවා. සුදු සුදු විපාක සහිත කර්මයක් තියෙනවා කළු සුදු මිශ්‍ර විපාක සහිත කර්මයක් තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්මක් ඡය කිරීම පිණිස හේතු වන කර්මයකුත් තියෙනවා මෙන්න මේ කාරණා හතර භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරලා ඒකේ විස්තරය පැහැදිලි කරනවා පුන්න කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක සහිත කර්මය කියලා කියන්නේ මොකක්ද පුන්න කළු කර්ම රැස් කරලා කළු විපාක සහිත ආත්ම භාවයක් ලබා ගන්නවා කියන්නේ මොකක්ද? පුන්න යම්කිසි කෙනෙක් මේ ලෝකේ දුක් සහිත වූ කාය සංස්කාරය රැස් කරනවා. දුක් සහිත වූ වාක් සංස්කාරය රැස් කරනවා. දුක් සහිත වූ මනෝ සංස්කාරය රැස් කරනවා. මොනවද මේ දුක් වූ කාය සංස්කාරය කියන්නේ? දුක් සහිත වූ වාක් සංස්කාරය කියන්නේ? දුක් සහිත වූ මනෝ සංස්කාරය අපි දන්නවා පින්වතුනි අපි කුසලයක් හෝ අකුසලයක් සිදු කරන්නේ එක්කෝ කය භාවිතා කරලා නැත්නම් වචනේ භාවිතා කරලා නැත්නම් අපේ සිත භාවිතා කරලා එතකොට දුක් සහිත වූ කාය සංස්කාරය කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ දස අකුසල කර්මයන්ගෙන් මුලින් සඳහන් වෙන අකුසල කර්ම තුන. ප්‍රාණඝාතය කියලා කියන්නේ දුක් සහිත කාය සංස්කාරය. අදත්තාදානය හොරකම කියලා කියන්නේ දුක් සහිත වූ කාය සංස්කාරයක්. කාමයේ වර්ධවා හැසිරීම කියලා කියන්නේ දුක් සහිත වූ කාය සංස්කාරයක්. දුක් සහිත වූ වාක් සංස්කාර කියන්නේ යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ආන් ඒක දුක් සහිත වූ වාක් සංස්කාරයක්. සම්ප්‍රප්පලාප එහෙමත් නැත්නම් හිස් වචන කියනවනම්, කේලාම් කියනවනම්, පරුෂ වචන කියනවනම් මෙන්න මේවා දුක් සහිත වූ වාක් සංස්කාරය. දුක් සහිත වූ මනෝ සංස්කාර කියන්නේ යම්කිසි කෙනෙක් විෂම ලෝභයෙන් යුක්තයි නම් යම්කිසි කෙනෙක් ව්‍යාපාදයෙන් යුක්තයි නම් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා නම් ආන් ඒවා දුක් සහිත වූ මනෝ සංස්කාරය මොනවද දුක් සහිත වූ කාය සංස්කාර කියලා කියන්නේ ප්‍රාණඝාතය අදත්තාදානය සහ කාම මිත්‍යාචාරය දුක් සහිත වූ වාක් සංස්කාර කියලා කියන්නේ මුසාවාදයේ පරුසා වාචය පිසුනා වාචය හා සම්ප්‍රප්පලාපය. දුක් සහිත වූ මනෝ සංස්කාර කියලා කියන්නේ අවිද්‍යාව එහෙමත් නැත්නම් විෂම ලෝභය, ව්‍යාපාදේ සහ මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ காரணා 10 කෙනෙක් සමාදන් වෙලා ඉන්නවා නම් ආන් ඒ කෙනා කලු කර්ම රැස් කරලා මතු අනාගතයේ දුගතියේ උපදිනවා කලෝ ආත්ම භාවයක් ලබා ගන්නවා කියලා දේශනා කළා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නුවණ කොයිතරම්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ නමක්ම මේ ලෝකයට පහළ වෙලා තමයි මේ කාරණා අපිට කියලා දෙන්න ඕනේ. වෙන කවුරු මේ ලෝකයට පහළුණත් මේවා කියලා දෙන්න නම් සමර්ථ කෙනෙක් නෑ. කොයිතරම් අශිරිමත් බෙදා දැක්වීමක්ද? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුන්න සුදු වූ විපාක සහිත සුදු වූ කර්ම කියලා කියන්නේ මොනවද? කර්මයක් සුදුයි, එයින් ලැබෙනා වූ විපාකයක් සුදුයි. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය අතහැරලා දාලා, අදත්තා දාණය අතහැරලා දාලා, කාම මිත්‍යාචාරය අතහැරලා දාලා සිල්වන්තව තමන්ගේ කය පවත්වනවා නම් ආන් ඒකට කිව්ව සැපසහගත වූ කාය සංස්කාරය කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්තු මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැත්නම් ඒ කෙනා සැපසහගත වූ කාය සංස්කාර රැස් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැපසහගත වූ වාක් සංස්කාරය. බොරු කියන්නේ නැත්නම්, කේලාම් කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, හිස් වචන කියන්නේ නැත්නම්. වචනේ සංවර කරගෙන වාසය කරනවා නම් සැපසහගත වූ වාක් සංස්කාරය රැස් කරනවා කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව විසම ලෝභය ප්‍රහාණය කරනවා නම් ව්‍යාපාදේ ප්‍රහාණය කරනවා නම් මිත්‍යා දෘෂ්ටි අතහැරලා දාලා සම්මා දිට්ඨිය සමාදන් වෙනවා නම් ආන් ඒ පුද්ගලයා පිරිසිදු වූ සැපසහගත වූ මනෝ සංස්කාරය රැස් කරනවා කියලා වදාලා. එතකොට යම්කිසි කෙනෙක් කයින් සිල්වත්ව, වචනයෙන් සිල්වත්ව, මනසෙහි අකුසල් බැහැර කරමින් දස කුසල කර්මපත සිදු කරනවා නම් ඒව තමයි සුදු කර්ම කියලා කිව්වේ. සුදු කර්මයන්ගේ යම්කිසි කෙනෙක් නිරත වෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙනවා සුදු විපාක සහිත සුගතිගාමී ආත්ම භාවයක්. ඒකයි මේ දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් යම් විටක ප්‍රාණඝාතය කරනවා. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරනවා. සමහර විටකදී හොරකම් කරනවා. හොරකමෙන් වැළකීලාත් ඉන්නවා. ඉඳලා හිටලා කාමයේ වරදව හැසිරෙනවා. නමුත් සමහර අවස්ථාවන් වලදී කාමයේ වරදව හැසිරීමෙන් වැළකී වාසය කරනවා. වේලාවකට බොරු කියනවා, වේලාවකට ඇත්ත කියනවා. වෙලාවකට කේලම් කියනවා වෙලාවකට කේලම් කියන්නේ නැහැ. වෙලාවකට හිස් වචනම කතා කරනවා වෙලාවකට හිස් වචන කතා කරන්නේ නැහැ සංවරයි. වෙලාවකට අනුන්ගේ හිත්‍රිදෙන වචන කතා කරනවා වෙලාවකට අනිත් අයගේ මනවඩන වචනත් කතා කරනවා. වෙලාවකට ඒ කෙනාගේ හිතේ අනිත් අයගේ දේවල් කෙරෙහි විෂම ලෝභය පවතිනවා. වෙලාවකට විෂම ලෝභය නැතුව හිත පිරිසිදුයි. සමහර වෙලාවකදී පුදුම විදියට කේන්ති යනවා. සමහර වෙලාවකදී මෛත්‍රියත් වඩනවා. සමහර වෙලාවකදී කල්පනා කරනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන. හැබැයි සමහර වෙලාවකදී සම්මාදිට්ඨිය පිළිබඳවත් කල්පනා කරනවා. මේ විදිහට දස කුසලයක් රැස් කරනවා දස අකුසලයක් රැස් කරනවා. මෙහෙම දස කුසලයයි දස අකුසලයයි දෙකම වරින් වර රැස් කළාම ඒක ප්‍රතිඵලයක් හැටියට එයා උපදිනවයි කිව්වා කෘෂ්ණ විපාක සහිත ශුක්ල විපාක සහිත සුදු වූ කළු වූ විපාක සහිත ලෝකයන්හි උපදිනවා. දැන් අර්ථ කතාවට අපි අවධානය යොමු කරලා බැලුවොත් අර කෘෂ්ණ විපාක සහිත කෘෂ්ණ කර්ම රැස් කරපු අය බොහෝ විට උපදින්නේ අපාහි. ඒ කියුවේ නිරයි. තිරිසංගත ලෝකේ, പ്രേත ලෝකේ හා අසුර ලෝකේ. එතකොට සුදු වූ කර්ම කරපු අය උපදින්නේ දිව්‍ය ලෝකවල. තවතිසා දිව්‍ය භවනේ ඊළඟට තුසිත දිව්‍ය භවන නිම්මාන රති පරිනිම්මිත වසවර්ති වගේ උසස් දිව්‍ය ලෝකවල උපදිනවා බ්‍රහ්ම ලෝකවල උපදිනවා සුදු කර්ම කරපු අය. සුදුත් මිශ්‍ර වූ කළුත් මිශ්‍ර වූ මිශ්‍රිත කර්ම කරපු අය තමයි මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ. එහෙමත් නැත්නම් භූමාට දෙවිවරු වෙලා උපදින්නේ මිශ්‍ර කර්ම කරපු අයයි කියලා අටුවාව සඳහන් කරනවා. ඇත්තනේ පින්වතුනි. අපි සමහර වෙලාවන් වලදී සැප විඳිනවා සමහර වෙලාවන් වලදී අපි දුක් විඳිනවානේ. ඉතින් අපි සැප දුක කියන කර්මයන් දෙකම රැස් කරපු නිසා තමයි මේ විදිහට විඳින්නේ. දස කුසලොත් අපි රැස් කරලා තියෙනවා, දස අකුසලොත් රැස් කරලා තියෙනවා. භූමාට දෙවිවරුත් එහෙමයි කියලා දේශනාව තුළ සඳහන් වෙනවා. සමහර പ്രേත සත්වයත් ඒ විදිහයි. අටුවාව එහෙමයි විග්‍රහ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා සේනියගේ පුණ්‍ය සම්පත්තිය දැකලා සේනියට නිවන් දකින්න පින තියෙනවා කියලා දැකලා අවසාන කර්මය පිළිබඳව දීර්ඝ විස්තරයක් දේශනා කළා. පුන්න කෘෂ්ණ නො වූ ශුක්ල නො වූ කෘෂ්ණ ශුක්ල විපාක නැති කර්මය මොකක්ද? පුන්න කළු වූ කළු විපාක සහිත කර්මය දුරු කිරීමේ චේතනාවක් තියෙනවා නම් කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක සහිත කර්මය දුරුකරනද චේතනාවක් තියෙනවා නම් ඒ වගේම සුදු වූ සුදු විපාක සහිත කර්මය දුරු කිරීමේ චේතනාවක් තියෙනවා නම් කෘෂ්ණ ශුක්ල මිශ්‍ර විපාක සහිත කර්මය දුරු කිරීමේ චේතනාවක් තියෙනවා නම් ආන් ඒකට කිව්වා කෘෂ්ණ නො වූ ශුක්ල නො වූ කෘෂ්ණ ශුක්ල විපාක නැති කර්මක් ඡය කිරීම පිණිස හේතු වෙන්නා වූ කර්මය කියලා. ඒ කිව්වේ අපි අර මුලින්ම සඳහන් කළානේ කළු විපාක සහිත කළු කර්මය, සුදු විපාක සහිත සුදු කර්මය, කළු සුදු මිශ්‍රිත කර්මය. මේ කර්මය තුනම ඡය කිරීම පිණිස යම් චේතනාවක් පවත්වනවා නම් ආන් ඒක තමයි සුදුත් නො වූ කලුත් නො වූ කර්මය කියලා දේශනා කළේ. සරලවම කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ යම් කිසිම දෙයක් ගැන නෙවෙයි. අරිහත්ත්වේ සාක්ෂාත් කර ගැනීම සඳහා යම් කිසි කෙනෙක් වැඩි යුතු ප්‍රතිපත්ති මාර්ගයයි. මේ පින්වත් පිරිස අටුවාව තුලින් ඉගෙනගෙන ඇති සමහර විට භාග්‍යවතුන් වහන්සේ කුසලයේ ආකාර දෙකක් දේශනා කළානේ. එකක් තමයි වට්ටගාමිනී අනිත් එක තමයි විවට්ටගාමිනී. වට්ටගාමිනී කුසලය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දානයක් පූජා කරලා සීලයක් ආරක්ෂා කරලා භාවනාවක් සිදු කරලා ප්‍රාර්ථනා කරනවා මේ කුසල සම්පත්තිය නිසා මම මතු අනාගතයේදී දිව්‍ය ලෝකයක උපදීවා. මහේ ශාක්‍ය සිටු කුලයක උපදීවා. මහා මාත්‍යවරයෙකු ළඟ උපදීවා. රජෙකු උපදීවා. මේ ආදී වශයෙන් සිදු කළා වූ කුසල කර්මය නිසා අනාගතයේදී සැප විපාක සහිත භවයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක වට්ටගාමිනී කුසල. විවට්ටගාමිනී කුසල් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දන් දීලා, සීල් රැකලා, භාවනා කරලා සංසාර දුකින් අත මිදීම පිණිස මේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒකට දේශනා කළා විවට්ටගාමිනී කුසල් කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ දාණය පූජා කරනකොට නිවන් දැකීමේ චේතනාවෙන් මේක සිදු කරන්න කියලා. යම්කිසි කෙනෙක් සීලය රකිනවා නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි, ප්‍රතිසන්නිසිත කියන මේ සීලයේ ආකාර හතරම ආරක්ෂා කරනකොට චේතනාවක් පාල කරන්න ඕන කුමක්ද? මම මේ ආරක්ෂා කරන සීලය උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවෙන්ම සීලය රකින්න ඕන. යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් සතර සතිපට්ඨානය වඩනවා නම් එහි ප්‍රතිඵලයක් ඇටියෙ ප්‍රථම දෙවන තුන්වෙනි හතරවෙනි ආදී ධානා සම්පත්තිය සාක්ෂාත් කරනවා නම් ඒ සෑම මොහොතකදීම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන නිවන පිණිස හේතු වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කෙනාට විදර්ශනා නුවණ පහළ වෙනවා. ඒ විදර්ශනා නුවණ උපයෝගී කරගෙන සියලුම ධර්මතාවයන්හි අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන්. දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරලා අනාත්ම ලක්ෂණය මෙනෙහි කළොත් අන්න ඒ කෙනා සුදුත් නො වූ කළුත් නො වූ කර්මයක් රැස් කළා වෙනවා. ඒ කිව්වේ සුදුත් නො වූ කළුත් නො වූ කර්මක් ඡේ කිරීම පිණිස හේතු වෙන්නා වූ ප්‍රතිපදාව වැඩුවා කියලා ඔහු හඳුන්වන්න පුළුවන්. අරිහත්ත්වය කියලා කියන්නේ පින්වතුනි සියලු කර්මයන් ඡේ කිරීම. චීනං පුරාණං නවන්නත්ති සම්භවං කියලානේ රතන සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එතකොට නිවන පිණිස හේතු වෙන්නා වූ සීල සමාධි ප්‍රඥා වර්ධනය කළොත් අන්න ඒ කෙනා සුදු වූ කළු වූ සියලුම කර්මයන් ඡේ කරපු පුද්ගලයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව අවසන් වෙනකොට ඒවං වුත්තේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච අභික්කන්තං බන්තේ අභික්කන්තං බන්තේ වාග්යතුන් වහන්සේ ඒ වෙනකොටත් සරණ ගිහිල්ලා ඉවරයි ඒකනේ ස්වාමීනි කියලා කිව්වා අභික්කන්තං බන්තේ සමහර අය කතා කරන්නේ අභික්කන්තං භෝගෝතම කියලා ගෝතම කියන වචනේ පාවිච්චි කළේ නැහැ පුන්න ඒ වෙනකොටත් උපාසකේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අద్භූතයි යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ. මං මුලා වෙච්ච කෙනෙකුට පාර කියලා දුන්නා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකමත් දෙයක් දකින්න පුළුවන් විදිහට තෙල් පහනක් දැල්ලුවා වගේ. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියලා උදම්මනන්න පටන් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රයේ සරණ යනවා අද පටන් මම උපාසකයෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටෙනවා. මේ කාරණාව දැකපු සේනියට පුදුමාකාර ප්‍රීතියක්. සේනියත් ඒ විදිහටම මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අద్භූතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට රූප දකින්න තෙල් පානක් දැල්ලුවා වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඔබ වහන්සේගේ බුද්ධ ශාසනයෙහි පැවිදි වෙන්න අවසර දෙන්න කිව්වා. දැක්ක නේද පුන්න මුලින්ම ආවේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන කෝලිය වංශය නිසා. නමුත් පුන්න ටිකක් ආපස්සට ගියා. ශේනිය භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළෙත් නෑ. නමුත් අවසානයේදී ශේනිය පැවිද්ද ඉල්ලනවා. බලන්න පිනක මහිම. පින්වතුනි මේ සංසාර ගමනේ පින ඒකරාශී කරනවා නම් ඒක කොයි වෙලේ මතුවේද කියන එක අපිට කියන්න බෑ. ඒක කොයි මොහොතකදී හරි අනිවාර්යයෙන්ම උඩට මතුවලා අපේ ජීවිත සාර්ථක කරගන්න. සේනියට ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සේනිය අන්‍ය ශාස්ත්‍රූවරයෙක් සරණ ගියපු යම් කෙනෙක් මග ළඟට පැවිදි වෙන්න આવොත් එකවර පැවිද්ද ලබා දෙන්නේ නැහැ. මාස 4ක් භික්ෂුන් වහන්සේලා යටතේ පරිවාස කාලයක් ගත කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා ඒ පුද්ගලයාව පරීක්ෂා කරලා බලලා හොඳයි නම් මාස 4කින් පස්සේ තමයි මහාන කරන්නේ. ඒ වෙලාවේදී ශ්‍රේණිය සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ පැවිදි උපසම්පදාව ලැබෙනවා නම් මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් වුණත් පිරියස් පුරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි උපසම්පදාව ලබා දෙන්න කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ශ්‍රේණියව බාර කළා. ශ්‍රේණිය ප්‍රවෘජා භූමියටපත් වුණා උපසම්පදාව ලැබුවා හුදේකලාව කායානුපස්සන වේදනානුපස්සන චිත්තානු ධම්මානුපස්සන වඩා වර්ධනය කරලා ධාන සම්පත්තියට සමවැදිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය මෙනෙහි කරලා සේනිය ස්වාමීන් වහන්සේ කලුත් නො වූ සුදුත් නො වූ කර්මක්ෂය කරලා උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන සම්මා සම්බුද්ධ ශාසනය සෝභමාන කරපු කීනාසව මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න පින්වතුනි බල්ලෙක් වගේ අවුරුදු ගාණක් ලැබපු පුද්ගලෙක් අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා නම් ඔබටත් මටත් මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්න බැරිද කියලා අහන්න ඔබේ හිතෙන්න. ඒ විමසීම ඔබේ සිතෙන් සිදු කරන්න කියන ආරාධනාව මා ඔබට සිහිපත් කරලා අද දවසේදී සූත්‍ර ධර්මය මෙතනින් මම නිමාවටපත් කරනවා. ඔබට මේ දීර්ඝ විස්තර කියවා දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ ගහපති වග්ගයේහි හත්වෙනි සූත්‍රයේ කුක්කුරවතිය සූත්‍රය පෙරලාගෙන ඊට අරුත් විවරණ සපයන මජ්ක්‍ධිම නිකාය අටුවාව තුන්වෙනි පොත් වහන්සේත් පෙරලාගෙන මේ පිළිබඳව කරුණු කාරණා දැන ඉගෙනගෙන ඒ ධර්මය දරාගෙන තමන්ගේ ජීවිතයට එක්කාසු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා අද දවසේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒක රාශී වූ මේ අප්‍රමාණ පුණ්‍ය සම්පatti ධර්මයෝද හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි